ආපాతගත වෙනවයි කියලා මේකට අභිධර්මයේම නැත්නම් අටුවාවේ සඳහන් කරන මුලිච්ච වෙනවයි කියලා දෙමළ භාෂාවෙන් සඳහන් කරනවා. මූණ දෙනවයි කියලා අපි සිංහලෙන් කියනවා. ඉතින් ඇහැට රූප මූණ දෙනවා, කනට ශබ්ද, මේ හයම තිබුණට ආයතන වශයෙන් මේව පිළිගන්න එක විඥානයයි තියෙන්නේ. ඒක නිසා විඥාණයට සිද්ධ වෙනවා Tamanට වැඩියෙන්ම හිත කර එකකට මුණ දෙන්න නැත්නම් එක්කෙනෙකුට එන්න දෙන්න මේ එකක් පිළිගැනීම කියන්නේ පහක් ප්‍රතික්ෂේප කිරීම කියලා පුතත්ජන දන්නේ මේ හයක් ඇවිල්ලා තියෙනවා එලඹිලා පෙලඹිලා නැත්නම් මේකෙට දොරටු හයක් තියෙනවා ඇතුලේ රජුරෝ ඉන්නවා දොරටු පාලයා කොයි එක්කනට දෙන්න දෙන්නේ කියලා එක්කෙනෙකුට ඇතුළට එන දෙනකොට පස් දෙනෙක් ප්‍රතික්ෂේප වෙනවා. නමුත් අර ඇතුළට එන එක නම් මේ තරම්ම මනබන්ධනීය නිසා සිත් ගන්නාසුළු නිසා අර පස් දෙනෙක් නැති වී යෑම පැමිණිච්ච පෙනාට තියෙන දැඩි ආසාව සහ ඇලි බැඳී ගැනීම නිසා නොපෙන්නන එක තමයි මායාවේ කෙලෙස්වල තණ්හාවේ කෘත්‍යය. ඉදිරියට ඉදිරියපත් වෙන තෝරන්නේ පස් දිනක් ප්‍රතික්ෂේප කරලා ගන්න තරම් වටින වැඩියම කාමයේ උපදින වැඩියම තෘෂ්ණාව උපදින වැඩියම කෙලෙස් උපදින එක ගන්නවා ඇතුළට.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 මේ චේතනා නැත්නම් මේ සංස්කරණය කරන්නේ අපිට ඕනේ මේ මේ මේ කතා කරන්නේ මම මට එන රූප ශබ්ද ගන්ධ රස වල වඩාත්ම හිතකර වඩාත්ම සුව සලසන වඩාත්ම අර්ථ සිද්ධිය සලකන එක නෙවෙයි මට වැඩියෙන්ම කාමයේ අවසන එක තමයි සංස්කාර මට ගෙනලා දෙන්නේ මට වැඩියෙන්ම තණ්හාව අවසන ප්‍රිය උපදවන මාය වැඩියම කැමති වෙන කෙලෙසේ තමයි ගෙනත් දෙන්නේ. දීපු ගමන් විඥානේ ඒකට නතු වෙනවා වශී වෙනවා වශී වෙලා ඒකත් එක්ක කොච්චර මත් වෙනවද කියනවනම් එයාගෙන් ප්‍රශ්න කරන්න විඥාණයට ප්‍රශ්න කරන්න වෙලාවක් ඉන්නේ සංස්කාර වලින් තව කට්ටිය හිටියද මෙයා මොකටද තේරුවේ කාගේ උපමාන වලටද තේරුවේ කාගේ න්‍යායපත්‍රද තේරුවේ කියලා විඥාණය ඒ සංස්කාර වලින් අහන්නෙත් නැහැ. මොකද සංස්කාර විඥාණයට සෝචකීකර ගෝලයක් විඥාන ඔපිනියන් ලබා ගන්න තෘෂ්ණ අවිද්‍යාවෙන්. ඉතින් අවිද්‍යාවෙන් ලැබෙන උපම මේ ගොඩ බෙදකතුකම අනුව සංස්කාර වඩාම කෙලෙස උපදිනක දීපුවාම විඥාණය මත් වෙනවා. ඒක නිසා විඥාණයම දරුවෙක් තමයි සංස්කාර කියලා කියන්නේ. විඥානයේ විසින් නිපදවන චෛතසිකයක්. නමුත් ඒ චෛතසිකය විඥානයේ සම්පූර්ණයෙන්ම නතු කර ගන්නවා.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 ඒ නිසා විඥානේ දෙන එක බාර ගන්න. මෙයා මගේ සූචකී කර ගෝලෙක් ඒ නිසා සංස්කාර හැම වෙලාවෙම විඥාණයට ගොඩබරක දුරකම් දෙනවා. එහෙම නැත්නම් න්‍යාය පත්‍ර හදනවා. ඒ නිසා සංසබ්බේ සංඛාරා දුක්ඛා සංස්කාර යමක් කළා නම් සංස්කාර යමක් ක්‍රියාවත් කරන්නේ කාන්තෙම දුක පිණිස අනිත්‍ය පිණිස පිහිටනවා.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 නමුත් මම දැන් දාස මේ දීපු අරමුණ තියාගෙන ඒක දිහා නැවත නැවත බලන ගතිය නිසා මේක එච්චරම සුබ සිද්ධිය දනවන ඔය තරම්ම මට අවශ්‍ය සියලු සම්පත් ලැබලා දෙන එකක්ද මේක ගැනීම නිසා තව මේ අයින් කරපු ප්‍රතිස්ථාපනය වෙච්ච අය පිළිබඳව මම වග කියන්න එපා.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 මේ පැත්තේ සද්දකුත් ඇහෙනවා. මේකට වේදනාවක් දැනෙනවා. මම මේ ආනාපානයට බාධා කරන්න දෙන වේදනාවත් එක්ක ගැටෙන්න. එමෙතන වෙනේන දෙයකට රස විඳින්න මේ දෙක එන්නෙම ගටාගෙනම තමයි. අර පැත්තෙන් එන්නේ මන්මත් කරන තමයි. නමුත් මේ ආනාපානෙත් තියෙනවා, වේදනාවක් තියෙනවා, සද්දක් තියෙනවා.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 මට මේක මේ දේ උඹ තීරලා දුන්නට මට මේක එපා කියන්න ශක්තියක් නැත්තම් ඇත්තම රජුරෝ වාලෙක් මට මේක සලකා බලන ශක්තියක් තියෙනවා නම් රජුරෝ කියන්නේ භාවනාකාරයෙක් ඒක ප්‍රතික්‍රියාව කරලා මේ සංස්කාර සේවයෙන් පහ කරන්න පුළුවන් නම් රහතන් වහන්සේ නම සංස්කාර සේවයෙන් පහ කරනවා බුදුරජාණන්සේ රහත් වුණාට පස්සේ කිව්වා විසංඛාරගතං චිත්තං මගේ හිත සංස්කාරයෙන් සෝදාරියා එක්කෙකුටවත් ඇඟිලි ගහන්න දෙන්නේ නැහැ එන දේ ආවිදයට ආවදෙන් තෝරන එක තමයි වැඩේ කන්නේ. ඒක ඕනම කැබිනට් එක තියෙන ඕනම රජ කෙනෙක් ආව තියෙන ඕනම ස්ථානයක් කරනකොට පිටිපතේ ඉන්න හෙන්චයියෙක් එයා තමයි ඔය ඇත්තටම කියනනම් උසාවියේ අග්‍රවිශකාරතුමා නෙවෙයි තීන්දුව දෙන්නේ තෝල්කයා. තෝල්කයට ඕන දෙයක් කියනවා. තෝල්කයා තමයි සද්ද කරලා කියන්නේ වචන කරද්දපු ගමන් ඔක්කොම ඉවරයි. මොකද මේ ඉස්සර දිනුනා නඩු ක්‍රමේ සිංහලෙන් නඩු ඉංග්‍රීසියෙන් නඩු ඇන්නේ සිංහලේ තමයි විනි ඔක්කොම තියෙන්නේ අග්‍රවංශක අර ඉංග්‍රීසි විතරයි දන්නේ තෝල්කෑ තමයි මැද ඌ තමයි කන්නේ ඉතින් අපි දැන් කරලා තියෙන්නේ තෝල්කෑ රජකමටත් වැඩිය උසස් තත්ත්වයක් දීලා අම්මෝ මුට බුද්ධම නීතිය දැනුවද නේ මගුලට මොනම දෙයක් අත්තේ නෑ ඌ නීති ආධාරපෙන්නේ නෙවෙයි තෝල්කෑ කියන්නේ අයියෙන් කතා කරන්න පුළුවන් එකක් විතරයි ඒකට බයලජ්‍ය දෙකක් නැහැ උසාවියේ ඉන්න බව මතකත් නැහැ. ඕන දෙයක් කරලා අන්නම කඩප්පුලිය තමයි මේ සංස්කාර කියන්නේ. අපි මේ සංස්කාර වල නාටකමර තමයි නටන්නේ. ඒකල අනුන්ගේ ළමයින්ට තමන් අස්සම් කරනවා කොටුවේ මම තාත්තා කියලා. පුතජනය කරන්නේම ඒක කියනකොට හොඳට තේරෙනවා පර්ත්තල ඉන්න කටියට ඒක නිසා මම කියන්නේ. මේ ගෑණි තමයි. නමුත් ගෑණිට හම්බෙන හැම දරුවම මගෙම නොවෙන්න පුළුවන්. ඉතින් කිසි වහපියක් නැතුව ඔක්කොම තාත්තයි කොටුවේ අස්සම් කරන්න ගියාට පස්සේ ගෑණිට මොකද හිතෙන්නේ? උන්න ඔය වගේ දෙල්ලමක් මේ කියන්නේ. ඉතින් තියෙන හතර hinaවල එකක්. Tamange ගෑණිම වෙන මිනිහෙක් එක්ක බුදියක නම් වෙච්ච දරුවා අතේ තියාගෙන මිනිහා මේ එළිය සාලේ නලවනවලු අන්නේ මගේ රත්තරන් පුතේ මං අම්බ කරපු දේශේරම ඔබට නේද කියනකොට ගෑණිට කුස්සියේ ඉඳලා hinaවක් යනවලු බුද්ධම හිණාවක්. ඒ කියන්නේ හතර හිණා වලින් එකක්. අන්න ඒ වගේ තමයි මේ සංස්කාර අපිට කරලා දෙන මේ දේ කාලා මේ මමය කියා ගන්නකොට මේක මගේ කියා ගන්නකොට මේක මගේ ආත්මය කියා ගන්නකොට මායя පිටිවසලා ඉඳගෙන හොලොප් පොලොප් පොලොප් පොලොප් පොලොප් පොලොප් ගාලා hina වෙනවා.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 ඒක ක්‍රිෂ්ණමූර්තිතුමා විස්තර කරනවා. අපි ගොම්මනක හරි පාන්දරක හරි යනකොට කොස්කොලයක නැත්නම් යම් කිසි කොලයක් පිටිපස්සේ පොඩක් මොකක් හරි පේන්න තියෙනවා. හරියටම පේන්නේ නැහැ දැන් මේ කකුල මෙහෙම තියණ්ඩයි හදන්නේ. ඒ තියන්න චිත්තක්ෂණයට ඉස්සලා දැක්කොත් මේක මේ පොලොන්තෙලිස් එක නැත්තම් මේ ಗುಣ කට්ටියගේ ඔළුව මේ තියෙන්නේ කියලා ඒ චිත්තක්ෂණය පහුණහම මොකද වෙන්නේ චිත්තක්ෂණයට පොළොංකොල මේ කුණ කට්ට දැක්කහම මොකද වෙන්නේ කියන එක වෙනස තේරුම් ගන්න කියන කුණ කට්ටගේ ශේෂ්ත්‍රයට ගී ගම උගහන්නේ විදුලි වේගයෙන් ඊට චිත්තක්ෂණය ඉස්සලා දැක්කනම් කිසිමතුමා අහනවා දැන් මේ කකුල අරගෙන දුවන්න ඕනේ දකුණට වමටද කියලා ඌට තීරිකක් ඕනද කියලා.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 ඒ දැකීම ඇහිම නතර කරන ගඳ බලන්න වෙන කට්ටියක් එනවා රස බලන්න වෙන කට්ටියක් එනවා තෝරන්නේ වැඩියෙන්ම මනබඳන දේ. ඒ කියන්නේ වැඩියෙන්ම රාගය උත්වන දේ. වැඩියෙන්ම කෙලෙස් උපදවන දේ. උඹ ඒකට වාලෙක් වෙනව වෙනුවට දීපු ගමම කන් නැතුව බලබන් පොඩ්ඩක් නතර වෙලා ওই ලස්සන දැක්කයි කියන රූපේ තියෙන වෙලාවේ ලස්සන සද්දකුත් තියෙන්න ඇති. ගන්ධකුත් රසකුත් පහසකුත් තියෙන උඹ දැකපු රූපේ නිසා ඔබ ඔච්චර විස්තර සහිතව කියන්නේ ඔබ ඒ තරම්ම සද්දට දුරයි ගන්ධට රසට පහසට දුරයි ඔබ මේ අවස්තික ආවස්තික වටිනාකම කියන එක ඔබ දන්නේ දීපේක කෑවා කහපු එක ඔක්කොටම දෙන්න හදනවා ඒක පිළිබඳ මූලධර්ම හදනවා ෆෝමියුලාස් ලියනවා නමුත් opportunities possibilities කියන එක ඒකට කියන්නේ භව සම්පත්තිය එහෙම නැත්නම් විභවය හයක් තියෙනවා. එකක් අල්ලන්නේ මේ නටලා තියෙන්නේ. එනිසා අපි හැම එකම මොනවා එකක් පිළිබඳව හරි highlight කරන්න හදනවා. වුණා දක්වන්න හදනවා නම් ඒ කියන්නේ පැහැදිලිවම පහකට අඳයි. මේකෙන් සෑහෙන පගාවක් අරගෙන. මේකෙන් සෑහෙන කාලා. බුදුරජාණන් වහන්සේ ඉතින් කියනවා මිනිස්සයා කිව්වහම දී ඇති අවස්ථාවක හයක් තියෙනවා.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 ඒ නිසා බුදුජානනාංශ කියනවා ඇත්ත තමයි. අම්ල දාතලා තේරෙන්නේ උන් කාපු ලනුව දෙන්න විතර උන් දන්නේ. ගුරුවර දන්නේ ඌ කාපු ලනුව දෙන්න විතරයි. බුදුජානනාංශ කියනවා මේ එක එකනාගේ ලනු කන වෙනුවට manussත් භව ප්‍රතිලාභ දුර්ලභයි කියලා කියන්නේ බොයි කණ එකත් ඇත්ත. ওই විනෝතාව ප්‍රස්තාවල් අඩු ගානේ පහක් තියෙනවා. ඒක නැති කිරීම පිළිබඳව කියම අම්ල දාතලා ගන්නෑ. අම්මලා තාත්තා කියපදී අපි කාපු එක පිළිබඳව අම්මලා තාත්තා අපිට තෑගි දෙනවා ස්තුති කරනවා. නමුත් අම්මලා තාත්තා දන්නේ නැහැ මේක කාපු නිසා තව පහක් නැති උනායි කියලා. ගුරුවරයා දන්නේත් නැහැ. නිසා බුදුන්ස කියනවා යත්තන්ඩ ලෞකික මව්වරු ලෞකික ගුරුවරු ඒගොල්ල හරහා තමයි අපි බුදුහාමුදුර ගාවට යන්නේ. බුදුරජාණන්ස ගියාට පස්සේ කියන මම බලන්න මොනවත්ක්වත් දෙන්නේ මේ පිම්බර අවස්ථාව මතු කරලා දෙනවා. මේ එකක් තෝරගෙන මැරෙන්න හදන වෙනුවට ඒ වෙනකොට හයක අවස්ථාව තියෙනවා. මේක අපි කියනවා ස්වයංවරය කියලා. ඉස්සර තිබුණු ක්‍රමයේ හැටියට රජ්ජුරෝ තමන්ගේ සියලු කලාවන් දන්නේ යෝ රජ්ජුරවන්ට කතා දෙයක් මන්දලා දෙන්න යන පුතාට පලාතින් ඔක්කොම ඒ වයසේ සුරූපී කුමාර කුමර කුමරියන් කුමාරිකාව ගෙන්නනවා. ගෙන්නලා පුතාට කියනවා කැමැත්ත කෙනෙක් තෝරගන්නයි කියලා. එහෙම තමයි සිද්ධාර්ථ කුමාරයා තේරුවේ. යසෝදරාව. ඉතින් තෝරන වෙලාවේදී එතෙන්ද යනකොට හැම කුමාරිකාවක්ම එහෙම නැත්නම් හැම අපේක්ෂක අපේක්ෂිකාවක්ම කුමාරයාගේ අවධානය ගන්න පුදුමාකාර සෙනෙහසක් ඉන්නවා. එක්කනේ තෝරපු ගමන් අනිසේරම වෛර වෙනවා. ඒක සපත්නි කියලා දෙන හැපින්නම් බවට පත් වෙනවා. ඊට ඉස්සෙල්ලා ඔක්කොම හරීම ආසාවෙන් ඉන්න කුමාරයාගේ අවධානය ගන්න. ඒකෙත් තෝරන ගන්නේ තේරම වෛර වෛර බවට පත් වෙනවා. ඉතින් මාර පැවිදිච්ච ගමන් මේ මේ පොඩි නිරිසාව තනකොළ ගලවන්න කුටියේ. ඉතින් නෝ හරි කතාකාරය. ඌ මේ අෂ්ටක කියන එක. ඉතින් පොඩි නිරිසමට කියනවා අවසර දන්නවද මේ අනංග කුමාරයාගේ තුවන්වරේ කියලා.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 බාලම නංගි මොනක්වත් කරන්න දක්ෂ නැතිව. ඉතින් කුමාරයා එක එක නෑ අහලා අහනකොට වා දැක්කේ නැද්ද මේ ලෑන්ඩ්ස්කේප් එක මමනේ කරේ. ඊට පස්සේ අනෙක් කෙනා ගොළු හැකනවා ගේ හදි ගැසලා තියෙන හැටි ඔක්කොම ඩිස්ප්ලේ එක ඇතුලේ ඒ ටික මම. ඊට පස්සේ කළා මේ කෑම මමනේ කෙරුවේ. අනිත් කෙනා ගොළු නැද්ද මම ලස්සන නැද්ද බලන්න මම හොඳයි හොඳයි. අනිදක නෑකවලු මේ පිළිගැනීම ඔක්කොම කරේ මේ නංගින් ඇවලු උඹ මොනවද දන්නේ මම මේ හය දෙනත් එක්ක ඉන්නක තමයි කිව්වලු දක්ෂකම. ඒ හැම කෙනාට ඔබ දන්න සාහතරේ හුවා දක්වන්න පුදුමාකාර වුණාවක් නේ තියෙන්නේ. බාලම නංගි තමයිලු බැන්දේ. ඒ කියන්නේ මේ යක්ෂණිය හය දෙනෙක් එක්ක නිදලා තියෙන මෙතෙක් කල්. ඒ මිනිස්සු දැන් කණ්ඩ උයන්න දන්න මිනිසයාට ඒක උයලා කවනකම් පුදුමාකාර උණක් නෙති. මේ සලායතන ඔය වගේ තමයි. රූප බලනවා කොහොම හරි කරලා පේන රූපයක් නැත්තම් මනෝ රූපයක් හරි මවල හිතේ පැතර ගන්න. සද්ද බලනවා pop music, classic music, western music, උත්තර ಭಾರತೀಯ, දක්ෂිණ මොන්න සෙල්ලමක් හරි දාලා අවධානය ගන්න. එසේ ගන්ධ, රස, පහස. ඉතින් මේ ඔක්කොම තියෙද්දි මේ මැද ඉන්න මේ විඥාණය මේ ඔක්කොගම ලනුකන විඥාණය තප්පරයකට නතර වුණොත් මොකද වෙන්නේ? අර ඔක්කොගම නාඩගම් ඉවරයි. සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ අතරින් ඉස්සල දවසේ ඒ නාටිකාංගනාව නටන වෙලාවේදී අනිත් පැත්ත හැරුණානේ. පිටි පැත්තේ හැරුණා කියලා කියලා තියෙනවා. ඊට පස්සේ දැන් කාගේද කවුද නාඩගම් බලන්න හිටියේ එකම ප්‍රේක්ෂකයා හිටියේ. එයා නැති වෙච්චා මොකද නාඩගම්? අර සේරටම නිින්ද යනවා. පසපැත්තේ එළියේ කුණු කෙල වැක්කිරලා අර සංගීත භාණ්ඩයට වැටලා බුදි. දැන් බලනකොට පේනවා අන්න නාඩගම. උන්ට උඩින් තමයි අභිනිෂ්ක්‍මණය කරේ. එනිසා මේ ඔක්කොගම නාඩගම් බලන්න යට කියන උපරිම ඔයගොල්ලෝ දක පෙල්ලන්න රංගනය මම තපසෙක් වාගේ. දැක්කට නොදැක්කා වගේ. ඇහුණට නැහුණා වගේ හිටියාම මෙවුව නිකන් මේ ඩ්‍රැකියුලාට ක්‍රොස් එක ඇල්ලුවා වගේ ඩ්‍රැකියුලාට ආලෝකය ඇල්ලුවා විලාන වෙලා යනවා. අපි පිළිගත්තොත් විතරයි රංගනේ දිගට යන්නේ. අපි පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා පොඩ්ඩක් උදාසීන වෙන්න මේ රංගනවල තියෙන ඒ අපුව අජූව අපුල ගතිය බැඩි වෙලා යන්න පෙන්නන්න. ඒ කියන්නේ ඒ රංගනේ එච්චරම විස වෙලා තියෙන විසම වෙලා තියෙන මම මේක අගය කරපු නිසා.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 ඉතින් ඒ නිසා මෙතෙක් රූපයෙන් කාමයක් ඇති වෙන එක රූපේ දෝෂේ නෙවෙයි මම මේක අගේ කරන්න ගිහිලා කරපු දෙයක්. බුදුජානකේ සඳහන් කරලා තියෙනවා නතේ කාමා චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිත්තේව චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත දීරෝ විනීති කාම ඡන්ද මේ ලෝකේ විචිත්‍රත්වයේ නෙවෙයි ප්‍රශ්නේ ඔබේ සංකල්ප වලට ඔබේ චිනහසාව තමයි මේ විචිත්තත්වයේ යෝජනා ඉස්තර කරන්නේ. තිත්තේව චිත්‍රාණි තතේව ලෝකේ ලෝකේ විචිත්‍රකම හිම තිබිච්චාවයි. උඹේ මේ සංකල්ප රාගය පොඩ්ඩක් නැතර කරපන්. මේ මේ මියුසික් එකම තියෙන ආසාව මේ මේ තියෙන රූපෙම බලන්න තියෙන ආසාව මේ ගන්ධ රස පහස වල තියෙන ඒක ඉවරෙච්ච ගමන් ඒ රූප වලට උඹට කරන්න දෙයක් නැහැ උඹ යටට පාණ ශක්තිය එනවා ඒ නිසා අපි හිතනවා ලෝකේ තියෙන විචිත්‍රත්වය නැත්නම් ලෝකේ තියෙන අසභ්‍ය රූප නැති කළොත් සබ්බේ වේ කියන. ඒක කිසියම් දෙයක් වෙන්නේ අපේ ළඟ තියෙන සංකප්ප රාගයක්. ඒ සංකල්ප රාගය දකින්න නම් රූපයක් පේන්න ඕනේ. පෙනිලා ඕනනම් මේකට අබිරමණය කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් දැක්කා දැක්කමතින් ඉන්නත් පුළුවන්. එතකොට සද්ද වේදනා පිළිපස්සෙන් තියෙන බව දැනගන්නත් සමාලවක ඉඩ තියෙනවා. ඒ පුද්ගලයාගේ ඥානය එතකොට ක්‍රමයෙන් ਸਰුවඥ බවටපත් වෙනවා.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 ඒක ක්ෂණයකින් ඔක්කොම අනිත් සංවේදෙන් ඒකට එකතු වෙලා මනෝ මනෝද්වාරය කරා යනවා නේද ස්වාමීන් වහන්සේ. උදාහරණයක් ගත්තොත් පපඩ මැදියා බලනකොට ඒකේ සද්ද වැටෙනවා, ඒකේ රස වැටෙනවා. ඒ වාගේ එකමුතු ක්‍රියාකාරීත්වයක් නේද ස්වාමීන් වහන්සේ තියෙන්නේ. හරි ඒ ඒ කියන தත්ත්වයට අපි ඉඩ තියන්න ඕනේ.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 පහු වෙනකොට පේනවා ආනාපානෙ බලද්දි මේ පැත්තේ සද්දයක් තියෙන්න පුළුවන්. මට දැනගන්න පුළුවන් ඒක. මේක ආනපඩ ඉස්සරහින් තිබුණේ පස්සෙන් තිබුණේ රුචි වුණා අරුචි වුණා ගොරෝසු වුණා සියුම් වුණා හැබැයි මගේ අවධානය තාමත් ආනපන දෙකේ ඒක එන්නේ අනුපස්සනාව හරහා එතකොට පේනවා අනිකුත් dimensions time and space dimension තියේදී අපිට මේකම attention එක තියානින්නත් පුළුවන් හැබැයි ඊට වැඩි අරක විචිත්‍රයි අරක සිත් බඳනාසුලි ඒ ඔක්කොම තියෙද්දි මේක තියාගෙන ඉනවා තේමාව වශයෙන්.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 එතකොට ඒ සාපේක්ෂව අනිත්‍යව ඉතිහාසය කියන්න පුළුවන්. අපේ මනස කියන්නේ නෑ මේක බලනකොට වෙන එකක් આવොත් මේක අතල්ලා ඒකට බලනවා. ඒක උඹ දෙනකොට පිරිසුදු නෑ. මොකද හේතුව ආනපනේ බලන්න යනකොට සද්දයක් කරන එක සමහරට ගොරෝසු වැඩි සමහරට සියුම් වැඩි සමහරට රස වැඩි නමුත් තමයි පුළුවන් නම් ඒ මොන හෙන කිඩියක් පිපුරත් ආනපනේ බලන්න Taman දිනු. ඒ කියන්නේ මේ සද්ද ඇවිල්ලා මේ කඩන්න බෑ කියන එක නේ කැඩුවොත් විතරක් සද්ද බලපන්. කඩන්න තු මේක ඉන්න පුළුවන් තංගල් මේක ඉන්නකොට ඔය කියන කාරණා ඔප්පු වෙනවා. ආනපනේ බලනකොට සද්දයක් ඇහෙන්නත් පුළුවන්. ඒක බුදුරජාණන්සේ සාක්ෂි කරලා පෙන්වන්නේ එකම දෙයක් බොහෝ වෙලා ඇසුරු කරන ආසේවන ප්‍රත්‍ය භාවන ප්‍රත්‍ය බහුලීකත ප්‍රත්‍ය එනකොට හිතේ නිකන් කැපැසිටයිසේෂන් එකක් බොහෝ තොරතුරු ලබා ගන්න පුළුවන් හැබැයි ඒවා ඉන්ටර්ප්‍රිට් වෙන්නේ නැහැ. ඒකක්වත් ඇනලයිස් වෙන්නේ නැහැ. ඒකට රියැක්ට් වෙන්නේ නැහැ. ඒක ලොකුම ගුණයක් යෝගාවචරයයි. ඇතුළට විතරක් ගන්නවා. නැත්නම් ස්වභාව යෝජනා එනවා කිසි කෙනෙක් ස්ථිර කරන්නේ නැහැ. එතකොට ඒවා මිනිත්ස් වලට යන්නේ නැහැ. යෝජනාව මිනිත්තු වලට යනවා. බුදුසෙන් කියන්නේ යෝජනා එන්න අරවා මාරයටත් යෝජනා කරන්න කියවා. අඟුලිමාටත් යෝජනා කරනවා. දේවදත්තට කියවා මාත් යෝජනා කරන එකක්වත් ස්ථිර කරන්න එපා. ස්ථිර කරන්න කියලා බැඳීමක් අපි ළඟ නැහැ. ඇහෙන්නේ නැහැ. මේ ආරක්ෂණේ ඉන්න වෙලාවේ හේතුව සත්‍ය පවත්තන්න බැහැ. එතකොට හිතවිල්ල ඉඳලා සද්දට යන තැන හෝ සද්ද ඉඳලා හිතවිල්ලට යන වෙලාවේදී දෙකම දැනිලාද ඒක වෙන්නේ නැත්නම් කෙලින්ම සද්ද ඉඳලා කෙලින්ම හිතවිල්ලට යනවා.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 මේ ක්‍රියාවලියදී අර හිතවිල්ල ඉඳද්දිම තව ක්‍රියාවලියක් තියෙනවා රිකවරි process එකක් අපි ආයන පණ්ඩ යන්න. හිතවිල්ල 100 100ක් තියෙනවා මේ process එක වෙන්න බෑනේ. දැන් සත්‍යයක් આવොත් ඒක දන්නවා සත්‍යයක් කියලා වෙන ඕනම අනිත් ඉන්ද්‍රියයකට આવත් තියෙන අරමුණක් ඒකට සතිය පැවැතිනවා. නමුත් සිතවිල්ලකට වැටුනොත් එහෙම කොහොම හරි පාට. ඒක දිගේම ගිහලා ඉවර වුණාට පස්සේ තමයි අපි දැන් ඉවර වෙන තැන මං අහන්නේ. ඉවර වෙන තැන එතන ට්‍රාන්සිෂන් එකක් තියෙනවා. හිතවිල්ලෙන් සද්දයට යනවා. ආනන්ද ආනපානට යනවා. මෙතන තමයි නිවන තියෙන්නේ. ඉරියාපත සංදී තමයි සම්පජඤ්ඤය තියෙන්නේ. ඉරියවේ තියෙන්නේ සතිය. සම්පජඤ්ඤය තියෙනවා දැන් දන්නවා හිතවිල්ලක ඉන්නේ මේක නෙවෙයි මයික වෙන්න ඕනේ. මාව කොහොම හරි නාස්ලනෝ දාලා ඇදගෙන ගිහිල්ලා තියෙනවා. එක්ක හිතවිල්ල බල බිඳුනා. ඊට පස්සේ දැන් ආනාපානට යන්න හෝ සද්දෙට යන්න හෝ අපිට පුංචි chance එකක් තියෙනවා ඒක අවස්ථා හතරකට කඩලා පෙන්නනවා සමහර අවස්ථා දෙකකට කඩලා පෙන්නනවා සරුවචන් වහන්සේ. සරුවචන් වහන්සේ කියනවා ද්වේමේ භික්කවේ තථාගතස්ස වේජිතෝ ධම්ම විනයෝ පරියායේන භවಂತಿ කතමේදුවේ අච්ඡං අච්ඡේතෝ පස්සත අච්ඡං අච්ඡේතෝ දිස්සා තත් නිම්බින්දත විරජ්‍යත විමුච්ඡද දැන් ආන හිතවිල්ලේ ඉන්නේ හිතවිල්ලේ ඉන්නකොට වැදගත්ම දේ තමයි දැන් මං ඉන්නේ මට අයිති නැති තැනක වැරදි තැනක කියලා දන්න එක හිතවිල්ලේ ඉන්නකොට මට දැනුමක් තියෙනවා මම දැන් ඉන්න බලාපොරොත්තු වෙන්නේ සිල් අරගෙන සුදු වෙනකන මේ භාවනා මධ්‍යස්ථානවල ආනපාන නමුත් මගේ හිතවිල්ල දිගේ ගියා අන්නේ හිතවිල්ලේ ඉන්නකොට මම දන්නවා මේ නොවිය යුත්තක් වෙන්නේ අන්න ඒ දැනීම තමයි මිනිස්යාට නිවනට දොර ඇරෙන තැන.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 සමහරෙකුට වෙන්න පුළුවන්. තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒකට අපි කියනවා මේ මන බඳන හිතවිල්ලට ගියාට පස්සේ යක්ෂීසෝ කෙනෙක් යන්න පුළුවන්. බයිපෝලා යන්න පුළුවන්. එයා දන්නේ මේකද රියැලිටි එක මේකද රියැලිටි එක එතකොට මයින්ඩ් එක බයිපෝලා. රිකව කරන්න පුළුවන් වෙන්නේ මම දැන් ඉන්නේ හීනෙක මම දැන් ඉන්නේ හිතවිල්ලක මම දැන් ඉන්නේ ෆැන්ටසි එකක මම දැන් ඉන්නේ ඩේ ඩ්‍රීම් එක කියලා දන්න එක විතරයි නිවන් දකින්න තියෙන බවට අපිට තියෙන එකම සාක්කිය. ඒක ලියලා තිනවා මේ පොතක් The Blink කියලා. එයා බුද්ධහම කිරීම කතාවක් නෑ. ග්ලෑඩ්වෙල් ලියලා තියෙන්නේ මයිකල් ග්ලෑඩ්වෙල් හරිම ප්‍රසිද්ධයි ගිහිල්ලා ඊමේල් ඕන වෙලාවක YouTube එකට ගිහිල්ලා ගහන්න මයිකල් ග්ලෑඩ්වෙල් කියලා. එයා පෙන්නනවා think thought with ඒකට කියන්නේ power of thinking without thinking කියලා.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 බුදුන්ස කියනවා මම ඔබට කියලා තියෙනවා පත් කරපු මේ ക്ഷേම භූමියක් තියෙන ඉතින් වරේ. ඒක නිසා ඒවුවා මේ දවස්වල ඔය මේ බ්‍රේන් රිසර්ච් වල නියුරෝලොජිකල් සයන්ස් වල හරියට හොයලා බලනකොට මේක බුදුරජාණන් වහන්සේ කිසිම MRI ස්කෑන් නැතුව කොහොම අවුරුදු 2600 ඉස්සෙල්ලා මේ කිව්වද කියන එක. හැබැයි ඒක කියනවත් අපි වගේ පිස්සු භාවනා කරන්න ඕනේ නැත්නම් මෙසේජ් එක එන්නේ නැහැ පොත්වල නැහැ ඕක මොනක්වත්. ඕනේ බුද්ධඝම්පතක කියවන්න මට ඕක තියනද කියලා. ඔය භාවනා කරන එක නාට ගැටේ ලියන්න මේ අර්ථය මේ විදිහට අර්ථකථනය කෙරුවේ නැත්නම් ගන්න බෑ. අර්ථකථනය කරනකොටම විද්‍යාවෙන් කියනවා රයිට් අපි තොතනමයි රිසර්ච් එක කරන්නේ. ඕක තමයි අපි දැක්කේ කියලා. ඒතර අපි වෙන අපේ ක්‍රියාවලිය හරහා උද්දජාන වර්ගයේ සජීවීවටපත් වෙන අතර වෙස්ට් එකේ තියෙන ප්‍රධාන ප්‍රශ්නට උත්තරේ මෙතන තියෙනවා. ඒගොල්ලෝ ඒක ඔප්පු කරලා පෙන්නන්න හදනවා. අපිට අපි වෙන බුදුහාමර ඔප්පු කරලා තියෙනවා. අපි සද්ධාවෙන් අරන් කරලා අපි ප්‍රයෝජන ගන්නවා. අරගොල්ල රිසර්ච් කරලා පස්සේ කොයි යතින් හරි මේක අපව මානවයාට දෙයි කියලා හිතනවා. Now, Bhalte, you clearly explained how, how to pacify uh, the robbers arising from the six senses.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 මේ තේරිල්ල නතර කරපු ගමන් දැන් පොඩි ළමයි කවුරුදු 6 වෙනකන් බලන බුදුම ඉමුනිටි එකක් තියෙන. බුදුම එනර්ජි එකක් තියෙන. බුදුම ඕනම කෙනෙක් සනසන්න පුතුන් ගැතේ. බුදුට choice එකක් නැහැ. ඌට අම්මට කියද හැකද මට මේ වන්තනෙන් කියලා දීපන් දකුණු තමයි ඌට කොයි තනෙන් කියලා දුන්නත් ඉවරචි ගමන් අතෑරියා.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 මොකද ඒකත් ফুল බැලන්ස් මීල් එකක් නේ. අම්මා දෙන්නේ. ඉතින් අපි සිලෙක්ෂන් එක අතහැරපු දාසේ choice එක අතහැරපු දාස අපිට තියෙන අපිට තිබුණ වරයක් අතහැරනවා කියලා වරයක් නෙවෙයි. අපිට සමබර ආහාරයකට සියල්ලම සියල්ලගම අනුකම්පාවට ලක් වෙලා අපිට තේරෙන කොටන් අර ගන්නවා මේ ගහක් මේ කැලේක වැවෙනකොට ඒ තියෙන දේෙන් වැඩ ගන්නවා මිසක කවදාකවත් අයිතිවාසිකම් ඉල්ල හටන් කරලා අහලා තියෙනවද?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 හිත පිට නැති තුරුලතා සනසයි මනුසතා. හිත පිට ඇති මනුසතා වනසයි තුරුලතා කියලා ලියලා තියෙනවා. ආම්දනි දැන් මේ රහතන් වහන්සේ කෙනෙක් ওই රූපයක් දකින විදිය ගැන පොඩ්ඩක් බැලුවොත් එහෙම ඉස්සලා පස්සේ ඇති වෙනවා. වේදනා ඊට පස්සේ සංඥා සංකාරණ දැන් අපි බලන්නේ පතක්ජන අපි බලන්නේ මේ සංස්කාර හදන එක නවත්තන්න. එතනින් නවත්තන්න. දැන් රහතන් වහන්සේ කෙනෙක් ওই රූපයක් දකින්නේ කොහොමද? ඒක කියේ තියෙන ආර්යත් විකූර්ණය කියලා එකක්. අසුබයක් දැක්කොත් රහතන් වහන්සේට තියෙන විකූර්ණය තමයි ඒකේ සුබේ දකින්නත් පුළුවන් ඒකේ උදාසීන දකින්නත් පුළුවන්. සුබ දෙයක් දැක්කොත් ඒකේ අසුබේ දකින්නත් පුළුවන් ඒකේ උදාසීනේ දකින්නත් පුළුවන් උදාසීන දෙයක් දැක්කොත් අසුබ සුබ වශයෙන් දකින්න පුළුවන් රිමෝට් කන්ට්‍රෝල් එකකින් රතනාසේ විසඳිලා බේරිලා අපි රිමෝට් කන්ට්‍රෝල් එකේ ඉන්නේ අපිට කාම දර්ශන දැක්කත් ඊට පස්සේ වෙන මොකක්වත් නැහැ ඉච්චරම තමයි අපිට තියෙන්නේ ඒ නිසා ඇඩ්වර්ටයිස්මන්ට් එක දාන එක දන්නවා මේක බලනකොට මම බලන්නේ මෙතන ඇඩ්වර්ටයිස්මන්ට් කියලා කියන්නේ හිත කැරගෙන හිත එක දණට ඇඩ්වර්ට් කරන එකනේ. ඌ හරියටම දන්නවා. ඉතින් හිතනවාද ඇඩ්වර්ටයිස්මන්ට් කරන එක මේ අපේ සුපසිද්ධියට පාරයින් ඔච්චර හල්ලි දීලා බෝඩ් ගහලා තියෙන්නේ කියලා. මාරයත් ඇඩ්වර්ටයිස්මන්ට් කාර්යය. එච්චරයි. ඒක නිසා අපිට අපේ රහතන් වහන්සේ තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් එක තියෙන මර උගුල පේනවා. පාරයි නටවලා තියන්න ඕනේ නෑනේ ඔය කොච්චරම. එතකොට මේකෙන් කී දහහක් කනවද? මමත් බුදුරජාණන්සේ අනුගමනය කර නැත්නම් අනිවාර්යයෙන් මේක තියලා තියෙනක කනවනේ. ඒක නිසා උන්වහන්සේට ඒක හරහා මේ ලොකු විපස්සනාවක් විනිවිද දැක්මක් එනවා. ඒ නිසා රහතන් වහන්සේට ඔය මේ මේකේ තියෙනවා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ අන්තිමට මජ්ක්‍ධිමනිකා අන්තිම සූත්‍රයේ අන්තිමටම තියෙනවා රහතන් වහන්සේට පාරයිනේ මොනතරම් අසුබ දෙයක් දැක්කත් ඒක සුබයක් දකින්න පුළුවන්. මොනතරම් සුබ දෙයක් දැක්කත් අසුබයක් දකින්න පුළුවන්. පෘථජ්ජනයට සුබයක් දැක්කොත් ඒකයි ඒකට රණ්ඩු කරනවා. ඒකේ පාරයින් එක තිබ්බයි කියලා නැත්තයි නැතුවයි කියලා නඩු දානවා. දඟල මොකද සුබේ අසුබේ දකින්න උදන්නේ නැහැ. අසුබේ සුබේ දකින්න දන්නෙත් නැහැ. ඉතින් රාතන්නාසී විකූර්ණ ශක්තියක් මොන දේ මායя පෙන්වන්න හැදුවත් උඩ කරකෝල බලනවා උඩ හරලා බලනවා. එතකොට ඒ ඒ නාඩගම නැහැ. හඳුනේ සුභාසුප දෙපැත්තම දකින්නවා නම් එතන දර දිත්තේ දිට්ටමත් නම් කියන්න බෑනේ. එතන තවත් ඒ සංස්කාර හදනවා. දෙකම දකින්න නිසා එයින් එහාට මේක ලැබේවා මේක නොවේවා කියලා හැඟීමක් එන්න විදියක් නැහැ. බලන දෘෂ්ටි කෝණය හැටියට තමයි මේක සුභාසුප තියෙන්නේ. වස්තුවේ මොකුත් නැහැ. වස්තුවේ නෙවෙයි තියෙන්නේ බලන්න. Tamange සංකල්ප නොවේ නිසා ඒ බලනවා නම් බලන්නේ මගේ සංකල්ප දිහා මිසක් වස්තුවත් එක්ක වැඩි දුර ගණන් දෙනු නැහැ. වැඩි දෙරු චිත් මේකට කියන්නේ ෆැබ්‍රිකේෂන්ස් නෑ. ස්ටෝරි ටෙලිං නෑ. මේක මේක අටවලා තියෙනවා. මේක දකින්නකොට ඕනම කෙනෙකුට එන විදිහට ස්පර්ශය සිද්ධ වෙනවා, වේදනාව සිද්ධ වෙනවා, සංඥා වෙනවා. සුභ සංඥා, අසුභ සංඥා. ඒකට එයා දන්නවා මට මේ අසුභ සංඥා වෙන්නේ. ඒ මගේ ජම්ම ගතියට මට ඕන මේක සුභ සංඥාවට දාතයි මධ්‍යස්ත කරන්න පුළුවන්. එතකොට දෑතර කොණ්ඩේ තියෙන අම්මන්ඩි දෑතර බඳිනවා වගේ ඕනේ පැත්තට බැඳගන්න එකයි තියෙන්නේ.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 දැන් බිම වැටේ කියා සිටී තිගැස්සී භාවනාව කැඩුනා. මෙසේ සිදුවීම මට තද නිින්ද යාම නිසාද යන බව ඔබ වහන්සේගෙන් දැන ගැනීමට කැමැති. ත්වන් සරණයි. ඇත්තට මේ පළවෙනි විස්තර කරලා තියෙන එකේ හොඳ විස්තර තෝගයක් තියෙනවා. තමන් නිින්දෙන් අවදි වෙනවා වගේ කැළඹුණා.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 ඒසර අපි මේ දැක්කයි කියලා තියෙන සමස්තයෙන් 104යි. ඒක තමයි මේ භෞතික විද්‍යා රසායනික උද්භිදිත කරන යුනිවර්සිටි ගහගෙන මේ තරංග ගහන්නේ මේ 100ට. මේ 100 100ම දැක බුදුහාමුදුර මොකක් එකම විශ්වවිද්‍යාලයක් අතට කරන්නේ. කට හොල්මන් බුදුරජාණන් වහන්සේට මේ හතරක් දැකපු එක උඩ දාන උඩ දැමිල අර අඩු කල්ලේසලවීම නිසා එයි අඩු බව වැටහෙවි කියලා කියන්නේ.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 මොන්න තරම් අපි නොදැක්ක දෙයක් දැක්කද මේක කිසි ප්‍රති ප්‍රතික්ෂේප වීමක් නැහැ. තියෙන්නේ නොදැක්ක පැත්තට දොරක් කරන එක විතරයි. අන්තිම බලනකොට වෙනවා ඒක තමයි බහුතරයත් ඒක තමයි අපේ හැබෑනි වහනත් බුදුචන්නාද කියනවා අප්පකා වාලුකා ගංගා අනන්තා නිබ්බුතාජින අඹලට මේ ලෝකෙ මෙච්චර වැලියට ගන්න මිනිස්සු හිටියට මට පේනවා නිවන් දකපු පිරිස මේ පිරිසට වැඩිය වැඩි. අප්පකා වාලුකා ගංගා වාලුකා ගංගා නංගගේ වැලියට ගන්න අඩුයි. අනන්තා නිබ්බුතාජින ඕක දැකපු මිනිස්සු වැඩි උඹලා මේ රණ්ඩු කරන්න මේ කුණු කන්දරේ. ඕකේ ඉඳන් අරග පේන්නේ නැහැ. උඩ ගිහිල්ලා බලපන් එතන මේ රණ්ඩු සතුලෙකුත් නැහැ, පෙන් කරච්චලෙකුත් නැහැ. ඕනේ තරම් යන්න පුළුවන්.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 ඕ කියන්නේ යන්නෙත් නැහැ. එيشා කියන ඔය ඕක ආයෙත් ඕක බබා ඔය සෙල්ලම ආයෙ කරන්නකෝ. දිගටමම කරන්නකෝ. ආ කරනකොට කරනකොට අන්තිම බබාටම තේරෙනවා සත්‍යයට බුදුම බයක්. විවේකයට බුදුම බයක්. නිදහසට බුදුම බයක් අපි ළඟ තියෙන්නේ. ඒකට කියනවා fear of unknown කියලා. වෙනම පොතක් ලිවෝය එරික් මේ Eric from fear of unknown කියලා අපි මේ දන්න ශේත්‍රයේ රජ වෙන්න හරි ආසයි. මිඩ අරින්න මට දකින්න මගේ හීනේ. එච්චරයි නන්දමල්ලි ඉල්ලන්නේ. ඔය ඇත්ත පෙන්වන්න එපා. මට මන් දකින්න හීනේ ඉඳ අරින්න ඔයාලට මොකක් තියෙන ඕනකම මම ඇත්තට ගෙනියන්නේ. මම එකයි ඉල්ලන්නේ ඕගොල්ලන්ගෙන් කරුණා කරලා මගේ හීනේ මට ඉන්න දෙන්න. ඉතින් හිට බං අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි භාවනා කරොත් නම් බෑ ගොයියෝ. භාවනා කරුවොත් නම් පේනවා ඔබ ඉන්න තැන පදනමේ යට බෝරු ලෑල්ල පෝරකේ ලෑල්ල නැහැ. ඔබ කොයි වෙලාවට ඉඳන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් තේ ඇඟට රඳෙන්න අදිනවා ලෑල්ල. බා. කියලා අකරත් බෙට කියලා වැටෙන්නේ නිවනේ. ආම්දරණේ උත්තර දැන් ඔය ඒකාග්‍රතාවයේදී දැනෙන සැහැල්ලු ගතිය తాවකාලිකව මේ සක්කාය දිට්ඨිය නැති වුණා කියන එක. ඒකම ඇත්තටම ඒකත් එහෙම කියන්නත් පුළුවන්. මම මාගේ කියලා අල්ලන්න නම් ආතතියක් තියෙන්න ඕනේ. අසහනයත් ඒකේ තමයි මම මාගේ කියන එක අල්ලන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒකට සාපේක්ෂතාව දෙයක් තියෙනවා. ඒකට යනකොට බය හිතෙනවා, එපා වෙනවා. ඒක ඇත්තරම මේ දන්න දැනුමෙන් හැම වෙලාවෙම ඒකට අරියාදුකම් කරන්න. ඉතින් බුදුසසුනේ තනිව හිටගෙන කියනවා මාව සද්ධාවෙන් පිළි අරගෙන ඔකට පැනපන්.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 ඒගොල්ලෝ ඇලි වෙරිගෙන සිපරඳගෙන ඉන්නවා ඉඳපු ගමන් හැබැයි පිහිමුත් අහිනවා, චරිචුරුත් ගහනවා, රණ්ඩු කරනවා. මයෙත් එක්ක හීනෙකටවත් කවුරුත් හිතන්නේ නැහැ පිහින් අනින්න වැඩ නැහැ නේ. දැන් මේක රහෙන් අයින් කරපු එකනේ. ඉතින් මේ වගේ පුංචි පරීක්ෂණ ටිකක් තියෙනවා. ඒක කෙරෙනවා. තෙරණ එක තමයි ඒකට අබිනිෂ්ක්‍මණය කියලා කියනවා නිස්සරණය කියලා කියනවා උනාට පස්සේ පේනවා බුදුදහමේ ඔබ යමක් ඇල්ලුවා නම් අල්ලපු එක නිසා ඔබ සැලෙනවා ඔබ යමක් ඇල්ලුවේ නැත්නම් සැලීමක් නැහැ අල්ලන්න තියෙන සැලෙන දේවල් විතරයි ඉතින් ඒ නිසා මම පෙන්නන ඔබට දොසලන දෙයක් තියෙනවා එතෙන් යනකොට මේ සක්කාය දිට්ඨිය ගැට ගන්න තැනක් ඕනේ නැහැ මොකද සක්කාය දිට්ඨියකට ඉන්න පදනම නැතු වෙනවා හැබැයි తాවකාලිකයි මේක නැත්නම් ප්‍රශ්න 150ක් ඇතන් තියෙන්නේ ඒ తాවකාලික බව පෘතජනයටත් තියෙනවා. හැබැයි තිරසනුන්ට නෑ. පෘතජනයට තිබිලා ඒ පරිශ්‍රණය කරන්නේ නැත්නම් එයා තිරසනෙක් හා සමානයි කියනවා. ඇති වැඩක් නෑනේ තිබුණාට අවස්ථාව වැඩ අරගෙන නෑනේ. අවස්ථාව ගත්ත ඔක්කොටම ප්‍රතිපන්න 100%ක්. හැබැයි අපි දැනුමින් අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. එන හැම භාවනා දැනුමකටම අපි අරියාදුකම් කරනවා. කෙනෙහිකම් කරනවා. මොකද අපි දන්න දැනුමට ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් බුදුරජාණන්සේ කියන දන්න දැනුම තිබිච්චවයි මේක විනිශ්චය කරන්න තෝ දිගට කරන ඵලයක්. ඒකට උඹට තේරෙයි මේට ඔය දන්න දැනුම නිලීන භාවයටපත් වෙලා ඔක පැත්තකට ගියාට පස්සේ ඒ නෛර්යානික ධර්මයට එන්න ඉඩ එනවා. ආමුදුනේ අවස්ථාවේදී විචිකිච්ඡා සීලබ්බත පරාමාස දෙකක් නැති වෙලා තියෙනවාද කියලා විස්තර කරන්න. විචිකිච්ඡා තමයි අපි යන්න දෙන්නේ නැත්තේ අපට. ඒත් පෙදෙද්දී මේතර ඉන්න කවුරක්වත් දැක්කේ නැහැ කියන්න බෑ. විශේෂයෙන් මේ වගේ පිරිසක අනිවාර්යයෙන්ම දැකලා තියෙනවා. සැකයක් තියෙනවා මේක සමතේද මේක විපස්සනාද මේක ඉස්සරහට දැන මේක පස්සට දැනන්නේ මේක මේ මහසී ක්‍රමයේද මේක පාව ක්‍රමයේ ඉතින් අන්නම් මනන් දාගෙන මේ නිකන් හම්බෙච්ච හරකයි අං බලන්න හදන. ඕක කියන විචිකිච්ඡාව කිය. සීලපද වරණාසි කියලා කියන්නේ යකෝ මම එතකොට මේ මේ ඊත බාලත් නැහැ අරණ්‍ය ගත වෙලත් නැහැ මට ওই කියන විදිහේ ඒ ටික නැතුව මට එනම් දෙයන්නාන්සට වැරදිලාද මේක මම ඊයත් මගේ අතින් කෝස් එකෙන් අතු ගන්නකොට සතෙක් හැප්පිලා මැරුණා.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 සෝවාන් නෙවෙයි නිවන කියලා. කියන්නේ කියන්නේ තදංග නිබ්බුතිය කියලා. ඒ ඒ චිත්තක්ෂණේ නිවන දකිනවා. පිළිගන්න පිළිගත්ත ගමන් සෝවාන් වෙනවා. සෝවාන් වෙද්දී වෙන්නේ සැකේ නැති වෙලා. ඊට පස්සේ තේරෙනවා මේක තිබුණාට සාක්ෂාත් කරන්න වෙනවා. ඊට පස්සේ ආයිතින් අනිතර ඔක්කොම ලෑස්ති කරන.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 පටන් ගන්නකොටම මේ මේ බබා හම්බෙන්න ඉස්සලා කේන්දරේ බලනවා වගේ කරන්න බෑ. ඒ නිසා ඉස්සලා Taman ළඟ තියෙන දැනුමිට කමින් භාවනා හොඳට තුනී වෙන්න අරින්න. තුනී වුණාට පස්සේ අපිට හිතෙන්නේ අරමුණ දුරසුණයි කියලා නෑ. අරමුණ හොඳට මුලැමැදාක බලන්න අවස්ථාවක් ලැබෙනවා.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 මොකද සෙන්ටර් වෙලා නැති තියෙන්නේ. සෙන්ටර් වෙන්න ඉස්සර වෙලා කපන්නත් බෑ. ගිහිල්ලා ඇවිල්ලා කරන්නත් බෑ අර මෙතෙක් කියලා තිබුණු ගොනුව එක දිගට වැඩ කිරීමෙන් තමයි ගන්න පුළුවන්. ඉතින් ඒවට කියනවා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා. ඉතින් මෙතන තියෙන අර මේ එකට පස්සේ එකක් යන වැඩපිළිවෙලේ අර අගබැලීමේ ආසාව කුතුහලේ වැඩිකම නිසා භාවනාව මට්ටමට තැම්පත් වෙන්න ඉස්සරලා අර සියුම් දේවල් බලන්න යෑම නිසා වෙච්ච පොඩි පටලැවිල්ලක් ස්ථිරහානියක් නෙවෙයි. අර මුලක ඉඳලා මෑන්න මේකට කියනවා ආදුනික මනස බිග්ිනර්ස් මයින්ඩ් එක ඇති කරගන්න කියන. හම්දුනේ ඊළඟ ප්‍රශ්නය මම හිතන්නේ මේ ප්‍රශ්නේ හරි වැදගත් අපි කාටත් ආනාපාන සතියේදී හුස්ම රැල්ල සියුම් වෙලා ආස්වාස ප්‍රාස්වාස දෙක වෙන් වෙන්ව නොදැනෙන තැනට පැමිණිලා ඊට පස්සේ එතනම සිත තබාගෙන තරම කාලයක් ඉන්න පුළුවන් බව දැනේ.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 දැන් මේ හිස්තැන්න ගියාට පස්සේ හිස්තැනේ ඉඩම් අයින් බෙදන්න බෑනේ. ඒ නිසා ටිකක් විඥානේ අපහසුවකටපත් වෙනවා. එයා නිකන් මාළුව කොට දැම්මා වගේ එහෙම නැත්නම් අපි කාන්තාරයක ගිහිලා තෑරියා වගේ මහමුදු මැද ගිහිලා තෑරියා වගේ නැත්නම් හද්ද කැලයක් මැද උතුරු දිශා මාරු වෙලා වයර් මාරු වෙලා දැම්මා වගේ කැරකලා හිටිනවා. හැබැයි එතකොට එයා දන්නවනම් දැන් ධර්මයට මම නතු වෙලා ඉවරයි ධර්ම මේක ගෙනියයි කියලා අර විඥාණය දෙන්න හතර පැංගිරි ගතිය ආ බාර ගන්නෑ. ඒ විඥාණය විදිහින් සැක ඇති කරනවා. කුතුහල දනවනවා. එයාට කියනවා නෑ මේ වෙලාවේ කුතුහලයක් එන්න මෙපා. මොකද මාගේ ප්‍රයත්න නිසා මේ ඇතුළ මම දෙක නැති වෙලානේ දැන් තියෙන්නේ.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 අරගෙන ඒක නදන්න මෙතන කට්ටියට ලෙඩ තියෙනවා. ඒක ඇත්ත. නමුත් මම එන්නත අරලා නෙදී. ඒ නිසා ලෙඩ වෙන්නේ බය වෙච්ච මිනිහට විතරයි. එන්න දෙන් කරන්නේ බයක් හෙන්න දෙන්නේ නැහැ. මොකද මම දැන් බැස්සට ප්‍රශ්න නැහැ මම ක්‍රේන් කොට දාලානේ ඉන්නේ. අනිත් මිනිස්සු දුවනවා. උඹ දුවන්න ඕනේ නැහැ. අන්න ඒ වගේ මෙතෙන්ට ගියාට පස්සේ එයාට බුදුහමතුරු උදව් කරන්නේ නැහැ. කලින් නම් සද්ධාවක් දීලා තිනවා මේ මොන කරන්න පුළුවන් හරි තමයි අරමුණ රූපේ වේදනා සංඥා සංකාර ඔක්කොම ගෙවෙන තැනට යනවනම් ප්‍රතිපදාව හරි. ඉදිරියට යන්න. හැබැයි එතෙන් ගියාට පස්සේ තව කඩයිමක් තියෙනවා. විඥානයේ කොට පෙර කුරුකම් දෙනවා. බය කරනවා. අසරණ කරනවා. අනාථ කරනවා. ඉතින් ඒ වෙලාවට ධම්මෝ විනානත්ති පිතාච මාතා කියලා මට මවෙක් පියෙක් නෑ ධර්ම සරණ විතරයි. ඒ සද්ධා පරි අර සද්ධාට වැඩි වැඩි ගන්නවා.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 හැබැයි මීට ඉස්සෙල්ලා මොනවත් තිබිලා නැහැනේ. ඒ වෙච්ච රූප සංඥාවට සාපේක්ෂව තමයි දැනගන්නේ කලින් මොනක්වත් තිබිලා නැහැ. ඒ නිසා මధుරවාදීගේ දුරදිග යන්නේ දෙන්න එපා. තරහ වෙන්නත් එපා, යාළු වෙන්නත් එපා. මේ මధుරවාදීපු සංඥාවෙන් කෙරුවේ මම මේ ඊට ඉස්සලා තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර නැත්තනක ඉඳලා තියෙන කියලා සංඥාව නැති බව තේරෙන සංඥාවක් ආවට පස්සේ.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 මත්පැන් පානය කෙලින්ම දසකුසල් වලට අයත් උනේ නැතත් පංචශීලයේ බිඳීමට අයත් නේද? මත්පැන් පානය අයත් වන්නේ කාමයටද? ඒ නිසා කුසල කර්ම සිදුවන්නේදයි පැහැදිලි කර දෙන්න. මම හිතන්නේ ගෑනු කෙනෙක් අහලා තියෙන කියන්නේ. <laughs> ඒ මොකද ඒක බිරිබින්ට වාසියට හිටලා තියෙන සිල්පදයක් උක. ආජීවට්ටපු සීලේ මත්පැන් පානේ නැහැ. දසා කුසල් වලත් නැහැ. හැබැයි පස්පව් වල තියෙනවා. ඉතින් ඒක නිසා අප්පමාදෝ අමත පදං කුරේ මාමට ඕනේ පදං කියලා වෙනම ગાතා තියෙනවා. ඉතින් මේක බරපතල ප්‍රශ්නයක්. ඉතින් අර මංගල සූත්‍රයේ තියෙන අප්පමාදෝච ධම්මේසු නැහැ. මජ්ජපානාච සංයමෝ කියලා.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 ඊට පස්සේ බුදුන්සේ තහනම් කරා. තහනම් කරාට පස්සේ තව කෙනෙකුට ලඩක් කරනවා මේක බොන්නේ නැතුව සනීප වෙන්නේ නැහැ. ඊට පස්සේ ආයෙ දුන්නා. ඉතින් ආය පටන් අරගත්තා. ආය තහනම් කරා. ඉතින් එහාට මෙහාට එහාට මෙහාට ගිහලා අන්තිමටම ලෝණ සීවරකේ අනුමත කරා අවසාන වශයෙන්.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 ඊට ඒක විතරක් අරගත්තට පස්සේ අර්ක වෙනවා. ස්පිරිතු බාටපත් වෙනවා. ඒවා අපි කියනවා මේවට කියන්නේ රසායන බෙහෙත් කියලා. එහෙම නැත්නම් සින්දූරංගිය. ඉතින් ඒ නිසා මේකෙදී මත්පැන් පානයේදී මත්පැන් සඳහා මත්පැන් පාවිච්චි කරපුවාට පස්සේ මදයට සහ පමාදයට හේතු වෙන්නා වූ මත්පැන් පානය කියලා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකටම කුඩු જાති ඔක්කොම වගේ වැටෙනවා. ඉතින් ඒක නිසා ඒක වැටෙන්නේ ඉඳුරම් පිනවීම පැත්තට. එතකොට කාමීත්‍යාචාරයට දාලා තමයි මේ දැන් ආජීවතම සීලේ මත්පැන් පානය ගැන සඳහන් කරන්නේ. මොකද කාමීත්‍යාචාරය තියෙනවා. ඒ නිසා පන්සිල් වල හිස් වචන, කේලම් වචන, පරස වචන මුසාවාදයට ඇතුල් කරලා තියෙනවා. ඒ වගේ ඇතුල් කරලා නැති වෙලාවෙක කාමීත්‍යචාරය ඇතුළේ තියෙනවා කියලා සලකන්නේ කියන එක තමයි සදාචාරාත්මකව විස්තර කරන්නේ. කියන්නේ ප්‍රමාණයට ගත්තනම් කවන්නේ නැහැ කියන එක. කාලල්ල. හැබැයි මේමයි වයිෆ්ට දැනෙන්න කරන්න එපා. දැනුණයි කියන්නේ බමාවට වැටිලා එහෙම නැත්නම් මදයට වැටිලා. ආම්දුනේ අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඒක හොඳයි ඒක හොඳයි. නැත්තවකට මම අහුවෙනවා ඒක නෑ මාත් අහුවෙනවනේ දැන් මාත් දැන්නම අහුවෙලා ඉන්නේ ඒ කවුරුවත් අහපු ප්‍රශ්නයකට මම අහුවෙනවා ආමුදුනේ මේ තව ප්‍රශ්නයක් තියෙනවා ගරු ස්වාමින් වහන්සේ ආස්වාසය ප්‍රාස්වාසය සංසිඳී නොදැනෙන මට්ටමට ගිය පසු තමා සිටින බව දැනීම පමණක් ඇති බව අත්දකින අවස්ථාව ෂණිකව අත්දකින විඤ්ඤා විඤ්ඤායතනය විඥාන විඥානං ඡායතනෙ විඥානඤ්ඤායතන කරන්නේ ඒක තමයි. අන්න ඒක තමයි. අන්න ඒක. නෑ නෑ තේරුන්නේ ප්‍රශ්නේ තේරුන්නේ අර එක එක වචනයක් කර මම කියන්නම් ආවද ආස්වාස ප්‍රාස්වාසයේ සංසිඳී නොදැනෙන මට්ටමට ගිය පසු තමා සිටින බව දැනීම පමණක් ඇති බව අත්දකින අවස්ථාව ෂණිකව අත්දකින අර හාමුදුරුවෝ කියපු වචන தත්වේද?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 ඒ නිසා ආකාශ ධාතුවටත් ගිහිල්ලා මේක වෙන් කරන්නේ නැතුව සමස්තය වශයෙන් බැලගන්න එක්කනට කිසි ආතතියක් එන්නේ නැහැ. එතකොට එයා දන්නවා මේකෙන් කොටහක් කඩාගත්ත ගමන් තමයි රණ්ඩුව එන්නේ කොටහ කඩා ගැනීමේ කටයුත්ත. මම සහ මම නොවේ කියන බෙදිල්ල වෙන්කොට දැනගෙන තමයි විඥානයේ තියෙන කියන එක අතෙන්ට ගිය කෙනාට ඉදිරියට යා යුතු පාඩම.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 නැත්නම් පැවැත්ම තියෙනවා. භවයේ තියෙනවා. හැබැයි ඒක නිකන් පෙට්‍රල් ටිකක් ගිහිල්ලා අවකාශයේ දියවිලා උලඟට ගියා. පෙට්‍රල් තියෙනවා. හැබැයි මේ පීඩිසිය උඩ තියෙනවා ද්‍රවාකාරයෙන් තියෙනව නෑ. පෙට්‍රල් අංශවලට මුකුත් වෙලා නෑ. එහෙම නැත්නම් ගංගාවක් ගිහිල්ලා මුහුදට ගිහිල්ලා. මොකක්වත් නැහැ ගංගාවේ නම නෑ දැන්. අනන්‍යතාවය නෑ. ඒක ඕෂනික්. මේ ඕෂනික් ෆීඩින් එක ගියාට පස්සේ මෙතන සතුටක් තියෙනවනේ විඥානචෛතයට අහුවෙලා. කනගාටුවක් තියෙනවනේ විඥානචෛතයට අහුවෙලා. ඉතින් මේක තමයි ප්‍රകൃතිය. මේක ඉතින් ආඩම්බර වෙන්න දෙයක් නැහැ කියලා මේ මම මේ මම නොවේ කියන එක විතරක් නෙවෙයි. මේක මහා ලොකු දෙයක් කියන්නේ නැත්නම් උන්ට මේකට කියන්නේ සීසන් වෙන්න ඕනේ. සිද්ධි වෙන්න ඕනේ. වශී වෙන්න ඕනේ. වශී වෙනකන් මේක ලොකු ළඟාවීමක් කියලා හිතුවොත් ඒත් විඥාන ඡායතනේ අමතර ලාභේ ගන්නවා. අනේ මම අසරණ වුණා තනි වුණායි කිව්වොත් ඒත් විඥාන ඡායතන අවස්ථාව ගන්නවා. මේක නිකන් දවල්ට කනව රැයට කනව ගන්න යන්න ඕන. ගියාට පස්සේ තමයි ඒක සාක්ෂාත් කරනවා කියන එක අපි කරන්නේ. ඉතින් මේ ඉන්න එක්කෙනෙක්වත් නැත්තේ නෑ හැම කෙනාම ආස්වාසිය වල ප්‍රසවාසයට යන ඉස්සෙල්ලා ඔතෙන්ට යනවා. ඒක පිළිබඳව ආයේ මේ භාවනා කරන්න ඕනේ නෑ. නමුත් ඒක දකින්නකොට අපිට බයක් තියෙන්නේ දැන්. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකේ ඉනකොට. ඔතෙන්ට ගියරවස වෙනවා මෙතෙක් වෙලා වෙන්නේ ආස්වාද ප්‍රසවාස කියන්නේ පචයක්. ඒක ඔක්කොම හැදිලා තියෙන්නේ මේකෙන්. මෙතෙන් ගියාට පස්සේ පේනවා මේ කරවන්නේ සහ කෙරුමේ මොකක්වත් නැතනට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ දේ පෙන්වන්න නැතුව වහගෙන ඉන්න එක තමයි තෘෂ්ණාව කියන්නේ.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 ඒකේ බොහොම සියුම් අවස්ථාවල් නමුත් මේවා බුදුජානකගේ 15 වෙනි ඉස්සලත් හොයාගත්ත දේවල් අදත් මේ මානසික தত্ত্ব හොයනකොට උත්සාහ කරනවා මේ සමාධි මට්ටම් වල මේක හොයන්නේ. ඉතින් මේකත් ඒ වගේ උත්සාහ ඉතින් දල වශයෙන් කීත හැකි කල්පනා කරන බල ක්‍රමේ හරි. නමුත් කෙනෙකුට තව කෙනෙක් ඉස්තිර කරලා කියන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි මේක. ආහඳුනේ එකම දෙවෙනි ප්‍රශ්නේ කිසිත් නැතයි. වත මේ වරහන් ඇතුලේ තර්කානුකූලව තර්කානුකූලව චින්තාමය වශයෙන් වරහන් වහලා. يعني කිසිත් නැතයි දැනෙන සංඥාව ආකින්චායතන ආකින්චඤ්ඤායතනේ අකිංචං අකිංචං අකිංචන අනන්තයි අකිංචනං අනන්තං ඒක අකිංචඤ්ඤායතන කියනවා.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 ඒක විපස්සනා විදි නෙමෙයි. ඒක ඇත්තටම කියනවනම් අපේ ජීවිතේ ඕනම වෙලාවක තියෙනවා. ඒක හරියටම ඒක ඒකම වෙන් කරලා බලන එක තමයි ඔය සමාධි අවස්ථාවල වෙන්නේ. ඒව එකක් නැත්නම් ඔය කියන්නේ ඔය අවස්ථාවක් නැත්නම් දවස් 3ක් ඔය අවස්ථාව නැතිවෙත් ඕනම කෙනෙක් පිස්සු වැටෙනවා කියනවා.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 සමාධිය කැඩෙන්නේ නැහැ. ඒක තමයි කෙරෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ වගේ අවස්ථාවල් උට උත්සාහ කරන එක ලොකු දක්ෂකමක් ගොඩාක් කරලා තමයි කියන්න පුළුවන් ඉන්නේ. කිව්වට පස්සේ තමයි වැරදි හදන්න පුළුවන් ඉන්නේ. ඊට පස්සේ තමයි Tamanට නිවැරදි කිරීම කරන්න පුළුවන් වෙන්නේ.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 කය බැලුවොත් මන්ට සප්පහසු ඉඳගෙන ඉන්නවා දැනෙනවා. ඒක ස්ථාවර කරන්නේ අපි ඒක ඇතුලේ තියෙන ආනාපානය හොයන්නේ. ඊට පස්සේ ආනාපානේ ගෙවුනට පස්සේ ආයෙ කොහෙද හිත යන්නේ? අර පටන් ගත්ත කයටම තමයි. ඒ නිසා ආනාපානේ නොබලා පටන් ගත්ත කයේ ඉඳලා දිගටම ගියත් ආනාපානේ බලලා මුලමඳාගා බලලා ඔක්කොම බලලා ගියත් එකමයි.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 හරියට මුහුද රැලි රැලි නැති මුහුදක් දකින්න පුළුවන් ද අපිට. සාන්තිකර සාගරේ වුණත් රැල්ල ටිකක් තියෙනවනේ. ඒක බෑ සාන්ති. පැසිෆික් සාගරේ තරම් රැලි නැහැ. නමුත් රැලි නැති මුහුදක් නැහැනේ. ඒ නිසා හිතක් කොහෙද තියෙන හිතවිල්ල නැතුව. ඉතින් මේක කටුවවුලක් කරගත්තොත් මේක නඩු කියන ගත්තොත් ඉතින් නඩු තමයි. ඒ හිතවිලි වලට කියන දේන පොඩ්ඩක් හිටපන් මේ ෆස්ට් විසිටට දීලා උඹටත් ඊගාට එන්න දෙනවා පොඩ්ඩක් හිටපන්. එනතම මේ උසාවිය යන ගමන් අහගෙන හිටපන්කො මේ මොකද වෙන්නේ කියලා එයාට ඉන්න කිව්වා මිනිහා බලනකොට මේ අපි ගණන් ගන්න තියෙන්නේ මිනිහා යනවා යන්නේ. ගණන් ගත්තොත් තමයි දොරටු ගාවර කරදර කර කර ඉන්නේ. හැබැයි හාමුදුරනේ මගේ අත්දැකීමේ හැටියට සමහර දිනවල ගොඩක් හිස විසිරී ගිය දවස් තියෙනවා. ඒ දවස්වල පොඩ්ඩක් මුලැමැදාක බලීමෙන් ටිකක් සංවර වෙනවා. ඒ කියන්නේ ඇත්තටම අපිට සමහර වෙලාවට අර කියන හොඳම සමතුලිතත් හම්බ වෙනවා. එහෙම වාසිය ගන්න. හම්බුනේ නැත්තම් බය වෙන්න එපා. ලෝගියර එකට දාගන්න. එහෙනම් ඊට පස්සේ ලෝගියර එකට දාන්න. කන්දක් අදිනකොට දැන් එන්ජින් එක හොඳයි, ඩ්‍රයිවර් හොඳයි මොනවා වුණත් බර වෙයි නම් කන්ද තියෙනවනේ. ඉතින් එන්ජින් එක ඉග්නිෂන් ගන්නකොට මිරිකල හරියන්නේ නැහනේ. ලෝගියර එකට දාන්න එපා. ඒකනේ ගියර් තියෙන්නේ. ඒකෙදිත් යන්න ඕනේ ෆස් ගියර් එකේම ටොප් ගියර් එකේම කියලා හිතනවනම් ඒ මනුස්සයා ඉංජිනේරින් ගැන කිසිම හැඟීමක් නැති ඩ්‍රයිවර් කෙනෙක්. ඒ වෙලාවට පල්ලෙහාට දාන්න. පල්ලෙහාට දැම්මට টොප් ගියර් එක කඩලා අයින් කරන්න ඕනේ. ඒක තියෙනවා මේ එන්ජින් බොක්ස් එකේ. අර shift එක කරන එක විතරයි කරන්නේ. තර්ඩ් එකට දාගන්න. ඊට පස්සේ බැනන් සෙකන්ඩ් එකට දාන. ඒකල කන්ද උඩට ගියාට පස්සේ අම්මේ මෙතෙන්ට එන්න උදව් වෙච්ච සෙකන්ඩ් එකේම තමයි යන්න ඕනේ කියලා එහෙමෙකුත් නැහැ. අමාරුවට උදව් කරපු සෙකන්ඩ් එක තමයි ඉන්ඩෝනෙසියා සෙකන්ඩ් එකේම යන්න ඕනේ. ඒක යන්න පුළුවන්. පෙට්‍රල් ඉවරයි එන්ජින් එක සවුත් වෙනවා. එතෙන් යනකොට ආයෙ දාන්න තර්ඩ් එකට. ඊට පස්සේ ආයෙ টොප් එකට දාන්න. ඉතින් මේ විදිහට එන්ජින් එක දැන් හොඳම ඩ්‍රයිවර් කෙනෙක්ගේ මේ ගියර් එකේ යන අත දැන් අර ඔටෝමැටික් ගියර් එක නෙමෙයි ඒ මාසල ගාණක් නැහැ. ඒ වැඩ යනකොට ඒ ඇඟේම කෑල්ලක් වගේ ස්ටියරින් වීල් එකට වැඩිය වැඩ කරන්නේ ගියර් එකේ. දැන් ඕකහමදනේ ගොඩක් අයගේ මිස්කන්සෙප්ෂන් එකක් මම හිතන්නේ අපි මුල ඉඳලා පටන් ගන්නවා ගොරෝසු බව දකින්නවා රළු බක් දෙකක් තිය හොයනවා මුලමැදාක බලන ඔක්කොම කරන මුල ඉඳලා දිගට.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 ඒ පැත්තේ සත්‍ය නොතිබෙන්න පුළුවන්. ඔබ ආකාර පරිවිතක්කෙන් පරාදේ කරපු පැත්තවල සත්‍ය තියෙන්න පුළුවන්. ඒ නිසා තර්කයෙන් හරි ගියයි කියලා කියන්නේ හැමදාම සත්‍ය නෙමෙයි. ඒක අනිත් පැත්ත නම් කියතේ තර්කයෙන් දිනුවොත් නම් අසත්‍යමයි කියලා එක නම් කියයි. පාර්ලිමේන්තුව දෙය ළඟින් යනකොට කියයි කියක.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 සංස්කාර යුක්ති අයුක්ති බලන්න වෙලාවක් නැහැ. යුක්ති අයුක්ති නෙමෙයි බලන්නේ, හරි වැරදි නෙමෙයි බලන්නේ ගතිය. මෙතෙක් කිනාපු ආරේ. ජම්ම ගති කියලා කියන්නේ ආරේ ඉගුර නැහැ. ඉතින් ඒක රකින්නේ අපි මේ පෞරුෂත්වයක් ගොඩන ගන්න හදන්නේ. බුදුරජාණන් කියන ඕක බීම තියපන් මං ඉදිරි පිට. උඹේ ගිනින ගතිය අනිවාර්යයෙන්ම අපායට. ඕක අතහැරියොත් සමහර විටක සත්‍ය අවබෝධයට හෝ වෙන තැනකට යන්න පුළුවන්. අපි අම්මා මුත්තා කිව්වත් ඒ ගතිය බිමාරින්නේ නැහැ. ආර්ය ගති නෑරේ කියලා. ඉතින් ඒ නිසා ඒකට කියනවා ඒක ඔලොමොල ගතිය. එහෙම නැත්නම් ඔලොමොට්ටලකම නැත්නම් සම්පජඤ්ඤ මේ යෝනිසෝමනස්කාරයක් ඇත්තෙම නෑ. ඒක කියනවා මේ වේලිච්ච දණ්ඩක් වගේ කියලා. වේලිච්ච ලී කැල්ල නමන්න බෑ. නම්බුගම කඩලා යනවා. රටහුණු කැල්ලක් වගේ. නමන්න බෑ. යෝගාවචර හිත වතුර වගේ දාන ඕන භාජනයකට හැඩගැහෙනවා ඕන තැනක නමන්න පුළුවන් කර්මන්‍ය ගතිය කියනවා කර්මන්‍ය ගතිය තමයි මේ යෝගා මේ බාලදක්ෂ ව්‍යාපාරේ උගන්වන්නේ හැම දෙයකටම හැඩ ගැහෙන්න ඉගෙන ගනි උඹට ඕන විදිහට පරිසරය හැඩ ගහන්න යන්න එපා ඒක දැකපන් ඒක දැකලා ඒක ඔලොමලකමක් ප්‍රශ්න ඇති කරනවා උඹට මේක හැඩ ගැහෙන්න පුළුවන් මනුස්සකමක් තියෙනවා ඒක හැඩ ගැහිච්ච ගමන් උඹේ දැරීමේ ශක්තිය වැඩි වෙනවා නිර්මාණ ශක්තිය වැඩි වෙනවා ඊළඟ ප්‍රශ්නේ අපේ ගරු ස්වාමින් වහන්සේ.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 එහෙම නැත්නම් මරණානුසතියෙන් වඩන ලද සතිය ඒකෙන් වඩා ගන්න පටන් ගන්නතර කමන්නේ නැහැ. පටල ඉවර වෙලා ආනපාන දාන එකයි තියෙන්නේ. ඒක සාමාන්‍ය විනාඩි 5ක් 10ක් පූර්වකෘත්‍යයක් වශයෙන් කෙරුවට කමන්නේ පුරුදු කරන ලද අතවාසිය තියෙනවා. ඊට පස්සේ ඒ අතවාසිය නැත්නම් ඒ සතිය ආනපාන දාලා බලන්න ඒතියෙද්දි ආයතෙන් හුස්ම ගන්නවනම් හුස්ම ගන්න බව දන්නවනම් ආයාස කරනවට ප්‍රශ්න නැහැ. හැබැයි අතුරු බලයක් විදිහට ඉසකක්ම එන්නේ තියෙනවා. මේ බෙල්ල පිටිපස්ස රිදෙන්න ඉඩ තියෙනවා. එතකොට දැනගන්න කවුද කිව්වේ උඹට තටමන්න කියලා තටමන්න කිව්වේ නෑනේ මම. උඹට ඕනනම් ඇඟට කියන්න උඹට ඕනනම් හදානිස් එකක්ම විඳපන්. ඕනනම් බෙල් එකක්ම හදාගන්න. මම කිව්වේ නෑ.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 ඒ අසම්පූර්ණයි අසාර්ථකයි කියලා ගත්ත පාප හිතවිල්ල විතරමයි යෝගේ තියෙන වැරද්ද. වැඩේ টොප් එකට යන. ඒ නිසා ඒ හරියන්නේ නැති එක නෙවෙයි හරියන එකේ ලාභයක් තියෙනවා නම් මට දෙන්න ඒකලා භාවනා කරගෙන යන්න. ඔය යන විදිය හරියටම හරි. Next, the next question, uh, Venerable Sir.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 ඊට පසු විනාඩි ගණනාවක් හුස්ම නැතුව වාගේ දැනුණා. හිත හොඳින් තැන්පත් වුණා. සිතගත දෙකම සැහැල්ලුයි. ටික වේලාවකින් කය නොදැනීම ගිහින් මහා සැනසීමක් සුවයක් දැනුණා. ඊට පසු සිත ඒකාග්‍ර තත්වයටපත් වුණා. මේ අතරතුර වේදනාවක් පැමිණි විට ඒවා යටපත් කරමින්ද සිතවිලි පැමිණි විට ඒවාද යටපත් කරමින්ද භාවනා කළ බව පැවසිය හැක. ප්‍රශ්නේ කායානුපස්සනාවේදී වේදනානුපස්සනාවද චිත්තානුපස්සනාවද යටපත් කරමින් භාවනා කළ විට විපස්සනාවට සිත යොමු කරගන්නේ කෙසේද? විපස්සනා භාවනාව කරන විට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්නේ කෙසේද? ධම්මානුපස්සනාවට හිත යොමු කරන්නේ කෙසේද? කෙසේ හෝ සිත ඒකාග්‍රතාවයට පත් වූ විට විපස්සනා භාවනාවට යොමු කරන ආකාරය පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. මම හිතන්නේ මේ ප්‍රශ්නේ හුඟක් අදාළයි හැමෝටම අපි ඔක්කොටම. මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් තන්නේ කරම ඉන්නේ විපස්සනා. ඉතින් දැන් කොහොමද මං ආයි කියලා දෙන්නේ විපස්සනාවට යන්නේ කියලා. ඕක තමයි විපස්සනා කියන්නේ. ඉතින් මේක විපස්සනා නොවන හැටි පොඩ්ඩක් මට කියලා දෙනවනම් මට ඉගෙන ගන්න යමක් තියෙනවා.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 අම්දුරු සමතේට ගන්නෙ සම්මුති අරමුණක්. බුද්ධ හනුසේ බුද්ධ හනුසේ වේදනාවක් නැහැ. මෛත්‍රී වේදනාවක් නැහැ. අසුභ සත්‍ය වේදනාවක් නැහැ. ඒක අත්දකින්න බෑනේ. අත්දැකීම විපස්සනා. මොන්නම හරි අත්දැකීම. ආමුදුරේ සඳහන් කළා නේද? දැන් හුස්ම රැල්ල අපි දැනෙන මොහොත පටන් ගත්ත වෙලාවේ ඉඳලා මේ සතර සතිපට්ඨානේ වඩනවා කියලා. ඒ කියන්නේ කායානුපස්සනාව, වේදානුපස්සනාව. ඇත්තටම කියන්න පුළුවන් හුස්ම රැල්ල දැනෙන වෙලාවේදී තමහරලාට සමත පැත්තට යනවා හැපෙන තැන දැනෙන්නේ නැත්තම් දැනීම දැනෙන්නේ නැතුව හුස්ම ගන්නවා. පිටතනක හිත නැහැ. හුස්ම තියනවා කියලා දැනන්නේ අත්තගෙම තියෙනවා. ඒක ආරක්ෂා සහිතකද සමති තියෙන්නේ. ඒක මතින් අහවල් තැන හැපෙන්නේ කියලා දන්නවනම් මේ ආස්වාස වෙනස මේ ප්‍රසවාස දැනීම දාන කියන්නේ සුද්ධ විපස්සනා. එකම හුස්මේ පැතිකඩ තුනක් තියෙනවා. ඒ තුනෙන් මම වෙන තැනක නෑ හුස්ම ඉන්නවා හැබැයි හැපෙන තැනක් තේරෙන්නේ නෑ වෙනස තේරෙන්නේ නැත්නම් කීයද හැකියා තාම සමත කොටසේ ඉන්නේ ඒ තානපනේ ලකුණු 100ක් ලැබෙනවා විපස්සනා කරන එකට ඒ මැත්තේ හැපෙන තැන පේනවා නොදැනුණා කියලා ප්‍රශ්නයක් නෙමෙයි මම කියන්නේ ඊට පස්සේ මේ ආස්වාසිය ප්‍රසවාසය නෙවෙයි කියලා දන්න ආයෙන විපස්සනා ඒ නිසා මේ මම බෙදන හැටි ටිකක් මේ පැහැදිලි සුද්ධ වශයෙන්ම ලස්සනට විස්තර කරලා තියෙන්නේ විපස්සනාවක් ඒකට උත්තරයක් කියනවා මාළුවෙක් ගිහිල්ලා හයිඩ්‍රොලොජි කෙනෙක්ගෙන් අහනවලු වතුර පිළිබඳ පොඩ්ඩක් කියලා දෙන්නේ කියලා. ඉතින් මාළුවාට කිව්වහම වාඩි වෙන්න කියලා වුටුවේ ඌ මැරෙනවා. ඌ පන්නේත් වතුරේ ඉන්නේත් වතුරේ හයිඩ්‍රොලොජි දන්න බිජ්ජක් නැහැ. ඌ දන්නේ මේ කවුරෝ කලුල ඇලක් ලියපු පචයක් විතරයි. මාත් ටිකක් හයිඩ්‍රොලොජි කරලා තියෙනවා. මාළුවා උපන්නේත් වතුරේ හැබැයි ඌ දන්නේ නැහැ වතුර කෙනක මොකද ගොඩ බිම ඇවිල්ලා නැහැ. ඌ හිතනවා හයිඩ්‍රොලොජිස්ට් ඒ නිසා උපාධි කෝට්ටයක් එහෙම දාගෙන ඒ නිසා සෑහෙන්න මට වැඩිය දන්නව ඇති කියලා. මාළුවා විතර කවුද දන්නේ වතුර ගැන. ඒ නිසා පිපුණු මලේරුව එමල දනීදෝ මලකිදුවේ උඹ හැඩරුව බලන් දෙපා කියලා නන්දාමණ්ඩි කියන්නේ භාවනා කරන යෝගාවචර ලස්සනයි.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 මුලදන්ම දැනුම කියලා කියන්නේ එන්නේ ඉස්සලා ඒක එන්න බෑ එහෙම කරන්න බෑ ඔයා කියලා එන්න ඔයා කාලන වසනාද වේදනාද චිත්ත ඉතින් ඌ කියලා බම්බු ගහන්නේ කියලා හැරලා යනවා මේ එහෙම නෙවෙයි එන්න පොඩ්ඩක් වාඩි වෙන්න ඉඩ තියෙන ඕනේ තරම් ඔයත් එන්නකෝ ඔයා ඔයත් එන්නකෝ කැමති විදිහට වාඩි වෙන්නකෝ දැන් මල්ලේනේ එතකොට ඕන දෙයක් කරද හැකියි මේක නෑ ඈ මට වෙන්නේ පිස්සුවක් එනවා වගේ. ඒක නැති කරලා මම මෙයාද. ඈ හවුද මේක අපි දැනගත්තු යාළුවන් කීයත හැකිනේ මට විපස් මේ මම විපස්සනානුපස්සනා වෙනවා මට ධම්මානුපස්සනා වෙනවා කියලා. ඒක ලියලා කියනවා ධම්මජීව හම්සෝ කිව්වේ කියලා. දැන් කියන්නේ කිව්ව මම විඥාන ඡායතනේ ඉන්නේ. කොහොමද දන්නේ? ඇයි ධම්මජීව හම්සෝ කිව්වේ?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 මනුස්සකම මනුස්සකම තිබිලා අවුරුදු කීයක් මම ඒකට දෙස් දිදී හිටියද? බෞද්ධකම තිබිලා මං කොච්චර කීයක් මට තාප කරගෙන හිටියාද අඩුවනේ මං දැන් දන්නව නෑ මේකත් මෙව ඇහෙනකොට මට පේනවා මේක දෙන එක නෙමෙයි ප්‍රශ්නේ තෑග්ග දෙන එක නෙමෙයි බාර ගන්න එකේ ප්‍රශ්නක් තියෙනවා තෑග්ග දෙනවට වැඩිය බාර ගන්න ඉතින් ඒක තමයි බුදුරජාණන්සේ අපෙන් නැති කරන්න හදන්නේ සම්මා දිට්ඨිය හරහා තෑග්ග දෙන එක ඒක බුදුහාම කොහොමද කරලා තියෙන්නේ අපි ඔක්කොම නිවන් දැකලා තියෙන හැබැයි මොකාවත් මොන જાතියෙන්වත් මේ මෙච්චර පව් කරන මට නම් වෙන්න බෑ කියලා සීලබ්බත පරාමාසයක් දාගෙන ඉතින් මනිනවා. මට ෆුල් ජොලිය තියෙනවා. ඒ නිසා මම කියන්නේ උඹලා කාගෙන් කෑවත් කන්නේ මට තාත්තා කියනවනම් මට එච්චරයි. ඕන එකකින් කාපියා. කාගෙන් කෑවත් වතුවල ඉන්න මිනිස්සු කියන්නේ මට අප්පා කියපි එච්චරම කායෙන් කෑවත් මට ගන්න. ඒ කයි ගෝනා ගාවට ගියත් කොයි භාවනා ක්‍රමයක ඉරවත් මොන මගුල කෙරුවත් මම දන්නවා ඔයගොල්ලෝ ප්‍රෝග්‍රෙසිව්.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 යන වෙලාවේදී ගොඩමඩ නැතුව යන එකයි තියෙන්නේ. හාමුදුරනේ අවසාන ප්‍රශ්නේ මේ මේ මේක මං දිගටම යටටම දැම්මා මේ දිග දිග එකක් වින්දා දැන් අන්තිමට <laughs> කියන්න වෙනවා දැන් අන්තිම එක. ගරු ස්වාමින් වහන්සේ දනහිස හා තුනටිය උකුල වේදනාව නිසා කිහිප වරක් ඉරියව්ව වෙනස් කිරීම නවතා ඊයේ ධර්මදේශනාවෙන් පසු ඒ දිහා හොඳින් බැලිමි. වේදනාව එන ස්ථානයේ කොටස් වලට වෙන් කර විභාජනය divide dissect within bracket විරංජනය dilute කර හට ගන්නා තැන බැලීමි. මෙය මාගේ නොවේ. මා විසින් ඇති කරන ලද්දක් නොවේ. මේද අනිත්‍යයි අත්දකිමි. වේදනාව එම තැනින් නැති වී වෙන තැනකින් මතුවේ. එතනද බැලීමි.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 නෝපන් අකුසල් නොඉපදීම සඳහා ඇති ධෛර්යය තියෙනවා නම් ඊටු ටිකේ වැලට ඇදිලා එනවා. ඒක පෙනිලත් නෙමෙයි කියන්නේ. බුදුරජාණන්සේ කියලා තිනවා පොරොක් අත්පොරොක් වැඩ කරන මනුස්සයා ගගා වැඩ කරාට ගාන ගාන වෙලා කොච්චර ගෙවෙනවද කියලා එයාට තේරෙන්නේ නැහැ. හැබැයි ගෙවිලා ඉවරනාට පස්සේ දන්නවා මේකෙන් වැඩක් නැහැ කියලා විසිකරනවා. වැඩ කරනකම් ගාන්න ඕනේ. ගානකම් කරන්නේ ගෙවෙන එක. ගෙවෙනකොට දිලිසෙනවා. දිලිසුණාට කොච්චර ගෙවුණාද කියලා දන්නේ නැහැ. නිසා ඒක බුදුහාමුදුරන්ගේ ශේස්ත්‍රය. අපිට තියෙන්නේ අඩුම ගානේ තමන්ගේ චිත්ත ප්‍රවෘතිය විඥාන ස්රෝතය එන්න තියෙන අකුසල් වලින් නොවීම සඳහා දන්න අරමුණක තැම්පත් කරගෙන ඉන්නවනම් ඉතුරු ටික වෙනවා. ඒක කියන්න බැරිකමක් නැහැ. නමුත් ඒක භාවනාවට ධෛර්යයක් නොවෙන්නෙත් නැහැ. නමුත් ඒක එච්චරම අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි කරගෙන යන්න මුල් එක සාතික් කරන්න. එතකොට ඉතුරු ටික වැලට ඇදිලා එනවා. තුන්වෙනි ප්‍රශ්නේ ඉහත අංක එක ප්‍රශ්නයේ විවිධ වේදනා වශයෙන් මතුවන්නේ ආනාපානයට බාධා කරමින් විවිධ අයුරින් ශරීරයේ මතුවන්නේ අනුශය කෙලෙස් වලට සම්බන්ධ වූ වේදනාව. දැන් ද්වේෂය එකම ද්වේෂය විවිධ තැන්වලින් මතු කරනවා. දැනගත්තොත් මේ ද්වේෂය තියෙන්නේ කියලා මෙතන දුක් වේදනාව ගැන මම හිතන්නේ කතා කරන්නේ ද්වේෂය තියෙන. ඒක දැක්කට පස්සේ තේරෙනවා මේ වේදනාව වශයෙන් යටපත් කරලා ද්වේෂය අනුශය නැත්තම් ද්වේෂය පිළිබඳව මේකට තියෙන අකමැත්ත තාම තියෙනවා.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 ඒ නාමකරණයෙන්ම තේරෙනවා පටලවිලත් මේ ලහ ගහනකොටම අටයි වරද්දාගෙන තියෙනවා කියන්නේ. ඉතල හැමදෙනේ ප්‍රශ්න දැන් වෙලාව 3යි. ඔව් අපි ඒ නිසා පැය දෙකක් අරගෙන තිනවා අපි තාම යන්නේ ඕවර් ටයිම්. පැය භාගයයි තියෙන අපිට සක්මන් කරන්න ඒක නිසා තව තියෙනවා ලිඛිතව ඉදිරිපත් කරන්න අපි හෙටට ගන්නවා අපි මෙතනින් ධර්ම සාකච්ඡාව સમાપ્ત කරනවා සක්‍රීයව සම්බන්ධ වෙච්චි අක්‍රීයව සම්බන්ධ වෙච්චි සියලු දිනාටම තෙරුවන් සරණයි.